යාවතා භගවා ලෝකේ තින්ඨය තව ශාසනං තාවතා පතිගන්නාතු පූජා ලෝකානුකම්පයා ගන්ධතේ ලප්පදිත්තේන දීතේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි සමනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනං සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං කානීය මේ සං භගවා පතිගන්හාතු මුත්තමේ අදිවාසේතුනු බන්තේ පානකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පසිගන්හාතු මුත්තම අදිවාසේතුනු බන්තේ පානකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පසිගන්හාතු මුත්තම අදිවාසේතුන බන්තේ පානකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තන නාගවල්ලී දලූපේ තන්තුන්න පූග සමායුතං කාම්බූලං පතිගන්හාතු සකප්පුරමිදං ජිනෝ නිරෝධ සමාපත්තිතෝ උට්ඨිත්වා විය නිසින්නස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමිනා පුක්තේන පූජේමි පූජේමි පූජේමි අයම් කුප්ප පූජා බුන්ද පච්චේක බුන්ද අංග ශාවක මහා ශාවක අරහන්තාදීනං සභාව සීලං ආම්පිකේසං අනුවත්තකෝ හෝමි ඉදං පුප්පං ඉදානි වන්නේන පිසුවන්නං ගන්ධේන පිසුගන්ධං සන්තානේන පිසු සන්තානං භික්ඛමේව දුම්බන්නං දුංගන්ධං දුස්සන්තානං අනිච්චතං පාපුනිස්සති ඒවමේව කෝ සම්මේ සංඛාරං අනිච්චා සම්මේ සංඛාරා දුක්ඛා සම්මේ ධම්මං අනන්තාති සාදු සාදු සාදු